ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍යපාද දේතුණු පිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා වාසනාවන්ත ඉන්වත්නි අද ඔබ සියලු දෙනා සහභාගී වන්නේ අප ආරම්භ කරන ආරම්භ කළ සප්ත අනුෂ අනුසය දේශනා මාලාවෙහි අවසාන කොටස එනම් ඒ සප්තාංශේ ධර්මයන්හි අවසාන අනුසය වන අවිජ්ජා අනුසය සම්බන්ධයෙන් කෙරෙන දේශනාවටයි ඒ සඳහා සෑම දනාම පිළිගත් මීට පෙර අපි ඒ අනුස්සය ධර්ම පිළිබඳව කරන ලද දේශනා අද කියන්නේ 8 වෙනි කොටස අනුස්සය ධර්ම කතාවේ හැඳින්වීමේ දේශනාවත් සමග මේ දේශනාවත් සමග දේශනා 8යි යම් කිසියකින් එම දේශනා ශ්‍රවණය කරන්නට බැරි වූ කෙනෙක් ඉන්නවා නම් කරුණාකර ඒ කාම will C-A-L-M-P-I-L-L-E, calm will, mindfulness, M-I-N-D-F-U-L-N-E-S-S, mindfulness, calm will, mindfulness, you පිටුවට ගොස් ඒ ශ්‍රවණය කරන්නට බැරි වුණු ඒ අනිත් පෙර විස්තර කළ ඒ අනුස්තේ ධර්ම අය පිළිබඳව ශ්‍රවණය කරන්න. උතර මේ අනුසය ධර්ම එකක් එකකට විතර සමාන වුණාට ඒ තේරුම් ගැනීම අමාරුයි මොකද හැම අනුසය ධර්මයක් එකිනෙකට අන්තර් සම්බන්ධතාවක් තිබෙන නිසා නිසා කරුණාකර ශ්‍රවණය කරන්න. එතකොට ඒ වගේම තමයි මේ හැම අවස්ථාවකදීම මගේ Facebook පිටුවේ වෝල් එකේ මම ඒ හැම අවස්ථාවකම මේ ලින්ක් එක මේ පෝස්ට් කරලා තියෙනවා. නිසා අහන්නට බැරි වුණ අය කරුණාකර ඒ සඳහා ඒ පිටුවට බස් කාම්පියල් මයින්ඩ්ෆුල්නස් පිටුවට බස් ශ්‍රවණය කරන්න. එතකොට අද මේ ඔබ සවන් දෙන්නේ සප්ත අනුසය ධර්මයන්හි අවසාන ඒවත් හත්වෙනි අනුසය වන අවිජ්ජා අනුසය පිළිබඳ දේශනාවයි. අවිජ්ජා අප කාටත් ගුරු පුරුදු වචනයක් අවිජ්ජා කියන්නේ. අපි ඒකට ආලියෙන් අපි අවිජ්ජා කියනවා. අප සිංහලෙන් සංස්කෘතෙන් අපි කියනවා අවිද්‍යාව. ඊළඟට අපි විස්තර කරගෙන යමු මේ වචනේ වෙනදා වගේම අදත් මේ දේශනාව කියව ප්‍රකාර කියවක තුනකින් සිදු කරනු ලබනවා. මුල් කියවරේදී අවිද්‍යාව කියන වචනේහි මේ නිෂ්පත්තිය එටිමොලොජි අපි විස්තර කරනවා. දෙවන කියවරේදී අවිද්‍යාව පිළිබඳ ඉගැන්වෙන ප්‍රධාන ඉගැන්වීම් අවිද්‍යා අවිද්‍යාව ගැන සඳහන් වෙන අතුලත් වන ප්‍රධාන බුද්ධ දේශනා එහෙම නැත්නම් ඉගැන්වීම් ගැන අපි සාකච්ඡා කරා. තුන්වෙනි පියවරේදී අවිද්‍යා අනුසයේ ස්වභාවයේ සහ භූමිකාව අප විස්තර කරනවා. ඒ තමයි පියවර තුන. මුල් පියවර වචනේ නිෂ්පත්තිය නැත්නම් එටිමොලොජි දෙවෙනි පියවරේදී අපි විස්තර කරන්නේ අවිජ්ජා පිළිබඳ අවිජ්ජා ඇතුළත් වෙන ප්‍රධාන ඉගැන්වීම් බුද්ධ දේශනා පිළිබඳව තුන්වන පියවරේදී අපි අනුජ්ජා අවිජ්ජා අනුසය ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන ආකාරයේ ඊ ස්වභාවයේ නේච සහායේ භූමිකාව රෝල් එක ගැන අපි සාකච්ඡා කරන්න බෑ. විතර මුලින්ම බලමු මේ වචනයේදී නිෂ්පත්තිය. මේ වචනේ හැදෙන්නේ කොහොමද කියලා. දැන් අපි පාලියෙන් අපි මේකට කියන්නේ අවිජ්ජා. සංස්කෘතයෙන් සිංහලෙන් අපි කියනවා අවිද්‍යාව. වචනේ තේරුම බලමු. මේ අවිජ්ජා කියන වචනය මේ වේදේ ඉඳලම සඳහන් වෙන වචනයක්. ඔබ දන්නවනේ වේද කියලා කියන්නේ ඉතාම පැරණි ඉතිහාසයක් කියන මේ වර්තමාන හින්දු ආගම Hindu ආගම කියලා කිව්වහම දැන් තියෙන Hindu ආගම වල මේ ඉස්සර තිබුණේ. ඒක ගැන මෙතන සාකච්ඡා කරන්න අවශ්‍යතාවක් නැහැ. ඒ ආගමික දෙයකාසේ. නමුත් අපි දන්නා වේද ග්‍රන්ථ කියන වේද කියන ඒවා මේ අපමණ පද තමයි Hindu ආගම පදනම් වෙලා තියෙන්නේ. එතකොට වේදේ වේද සංස්කෘත අනුව වේද සංස්කෘත අනුව බැලුවම උමර සංස්කෘත භාෂාව අනුව බැලුවම මේ පාළි අවිජ්ජා කියන වචනය මේ විදෙන්නේ එහි නිෂ්පත්ති සිද්ධ වෙන්නේ විද්ද කියන ධාතුවෙන්. කියන්න ආදායන් විත් නැත්නම් VID විත් කියන ධාතුවෙන්. ඒ විත් කියන ධාතුවෙන් හදන වචනයක් තමයි මේ විද්‍යා කියලා කියන්නේ. දැන් මෙතන මේ අවිජ්ජා කියන වචනේ හැදෙන්නේ අ කියන උපසර්ගයයි ප්‍රීෆික්ස් එකයි විඥා කියන වචනය එකතු වෙනවා. ඒකට විඥා කියන්නේ හොඳ තේරුමක්. අවිඥා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒකට විඥා කියන වචනය නැත්තම් විඥා කියන වචනයේ ද උපසාරකය ත්‍රිවිස් එකතු වුණාම තමයි අවිඥා වෙන්නේ. එතකොට මේ නිෂ්පත්ති වීමේදී මේ වචන දිහා බලන අවිච්ඡා රසකින් අවිච්ඡා කියලා මුලින්ම මූලික වචනයක් නෑ තියෙන විචාරකේ එතන විචාර කියන වචනය හැදෙන්නේ බිඳෙන්නේ විද් කියන ධාතුවෙන්. ඒ විද් කියන ධාතුවේහි තේරුම තමයි මේ දැන ගැනීම. එතකොට දැන ගැනීම අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම මේ සිංහලෙන් කියනවා නම් එහෙම මේ ඉංග්‍රීසියෙන් කියනවා නම් එහෙම තුනෝ දැන ගැනීම කියන එක. එතකොට ඊළඟටම නැත්නම් මේ අපි කියනවා මේ මොනවද ඔයා කියන්නේ. ඒ කියන්නේ to find කියන්නේ. එහෙම නැත්නම් මේ නිර්ණය කරගන්නේ, නිශ්චය කරගන්නේ. නිස්සකව නැත්නම් විචාරලා දැනගන්න. අපි ඉංග්‍රීසියෙන් කියන ascertain කියලා. ඒ ඉංග්‍රීසියේ to know, to find, to ascertain කියන ඒ ගැන දැන දැන ගන්නවා, සොයා ගන්නවා, නැත්නම් නිර්ණය කර ගන්නවා, ඒකව දැන ගන්නවා, විකාර දැන ගන්නවා. ඒ වචන තමයි ඉංග්‍රීසියෙන් ලක්ෂණ තේරුම to know, find, ascertain. එන වචන. ඒකට දැන් විද්‍යාව කියන වචනය තමයි පාලි විද්‍යාව වෙන්නේ. විද්‍යාව කියන සංස්කෘත වචනේ පාලියට එන්නේ විද්‍යාව කියලා. ඒ අනුව අවිද්‍යාව කියන වචනේ අ උපසර්ග ඉලක්ක කළාම තේරුම සම්පූර්ණ වෙනස් වෙනවා. විද්‍යාව කියන්නේ විචාර නැත්නම් විද්‍යාව නැත්නම් විචාර කියලා කියන්නේ දැන ගැනීම. දැන ගැනීම. සොයා ගැනීම. නිස්සකව නිර්ණය කර ගැනීම. නිස්සකව දැන ගැනීම නිර්ණය කරලා තීරණය කර ගැනීම. එතකොට එතකොට ඒක තමයි විද්‍යාව විද්‍යාව නැත්නම් විචාර. එතකොට එහෙම හැකියාවක් නැතිකම එහෙම දැනගැනීමේ හැකියාවක් නැතිකම fail to know එහෙම සොයාගැනීමේ හැකියාවක් නැතිකම fail to find එහෙම නැත්නම් එහෙම නිශ්චය කරගැනීමේ හැකියාවක් නැතිකම to fail to ascertain ඒක තමයි අවිද්‍යාව නැත්නම් අවිද්‍යාව කියලා කියන්නේ. දැන් අපි සිංහලෙන් අපි නොයෙක් විදිහේ විෂයන් ඉගෙන ගත්තා නේද? ඉස්කෝලේදී සත්සවියලිය ඉගෙන ගත්තා. මොනවද? සාමාන්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, කුෂ්කර්ම විද්‍යාව, පුච්චකල් දේවල් ඉගෙන ගත්තා. ඒකෙන් අපි බලන්න මොකද්ද? පරිශ්‍රණය කරලා අපි නොදන්න දේවල් හොයාගන්න විද්‍යාවෙන් කරන්නේ. ඒක ඒ වගේම තමයි ඔය විද්‍යාව කියලා කියන්නේ. දැන් ඔබ දන්නවා මේ විද්‍යාව කියන වචනේ තව පොඩ්ඩක් දැන් මම ඒකම දැන් මතකයි නේද? ඒ විද්‍යාව කියන වචනේ තව විශේෂණයක් සඳහන් කරා. ඒ මාතෘකාව අවිද්‍යාවයි. හැබැයි විද්‍යාව ගැන කියන්න ඕනේ. මේ විද්‍යාව ගැන. දැන් ඔබ දන්නවා අපි පෙර කරපු දේශනාවක් පෙර දේශනාවක් කළා මාස කිහිපයකට කලින් එයත් අර කාම්බෙල් මයින්ඩ්ෆුල්නස් YouTube පිටුවේ තියෙනවා. ඒක ශ්‍රවණය කරලා බලන්න. විද්‍යා චරණ ගුණය ගැන අපි දේශනාවක් කළා. විචාර සරණ ගැන අපි විස්තර කළා. ඒකෙදී ඒ දේශනාව අපි සඳහන් කළා විචාර කියලා කියන්නේ දැනීම ඒ වගේම සරණ කියන්නේ හැසිරීම නැත්නම් චර්යා. තවත් දෙයකට කියනවා නම් විචාර කියලා කියන්නේ knowledge එතකොට සරණ කියලා කියන්නේ conduct. තවත් විදිහකට කියනවා නම් විචාර කියලා කියන්නේ wisdom, චරණ කියලා කියන්නේ compassion. තවත් විදිහකට කියනවා විචාර කියලා කියන්නේ බ්‍රේන්, ශරණ කියලා කියන්නේ heart. ඔය ගුණය, ඔය දෙක සමබරව වර්ධනය කිරීම වැඩි වීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ආධ්‍යාත්මික ප්‍රතිපදාව. ආධ්‍යාත්මික ප්‍රතිපදාව විතරනේ සාමාන්‍ය ලෞකිකත්වයේදී අපිට ඔය දැනුමේ සහ චර්යාවෙහි සමබරතාවක් තියෙනවා. ඉන් දැනුමේ සහ සමබරතාවේ ධර්මයේ සහ චර්යාවේ ධර්මයේ සහ හැඳරීමේ සමබරතාව ගන්නකොට එහි ප්‍රතිමූර්තියක් වෙන්නේ ඒ කියන්නේ මුදම ප්‍රතිමූර්තිය නැත්නම් best embodiment මේ best අරගෙන කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ සරණ උන්වහන්සේට කියන්නේ විචාරණ සම්පන්න. සම්පන්න කියලා කියන්නේ යුක් යුක්තයි යුතුයි. මේ තිබෙනවා කියන්නේ එන්ඩෝ උපේ. බුදුරජාණන් වහන්සේ තමයි මහන්සි චර්යාව ගත්තහම මේ උන්වහන්සේගේ චරිතයේ ප්‍රධාන නැත්නම් බුදු ගුණවල ප්‍රධාන ගුණයක් තමයි විචාරය. ඒ දෙකම මේ අවශ්‍යම දෙයක්. ඔයගෙන ලස්සනට ලියපු පොතක් තියෙනවා ඉංග්‍රීසියෙන් මේ ඒක දැනට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේහි මහාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන අප දන්නා ඒ වගේම පෙරදිරි විශ්වවිද්‍යාලයේ කාලයක් මහාචාර්ය වශයෙන් සේවයේ බොහෝම නිහතමානී ප්‍රායෝගික බෞද්ධයෙක් වන මහාචාර්ය පද්මසිරිද සිල්වා මහත්මයාගේ 20 20 කියන පොත කියවලා බලන්න 20 20 කියලා කියන්නේ ද්විත්වන දෙකයින් 30 කියලා කියන්නේ මුදුන් අතර මේ මුදුනට එහෙම නැත්නම් කඳු මුදුන වගේ. ඒ කියන්නේ කොහොමද විචාරණ ගුණය කියන එක පිළිබඳ එතුමා මනෝවිද්‍යාත්මක කරු විස්තරයක්. මතකයි 1998 දී එතුමා මට හමු වුණාම එතුමා මට පොතේ කොපියක් දුන්නා. ඒ පොත මම කියවුවා ඒ කෙනෙක් කන ගතින් අපිට කියන්නේ කොහෙදට ඒ පොත තියෙනවද කියලා දන්නේ නැහැ. එතකොට ඒ පොත විලාව කරගෙන කියවන්න මහා ආචාර්ය පද්මසිරිද සිල්වා මහත්මිය මැස්නුන්ගේ මහාචාර්යතුමාගේ ට්වින් පේජ් ඒකේම කරුණාව සහ ප්‍රඥාව ප්‍රේමෙන් ආවිචාචරණ ගුණය විස්තර කරන්නේ. එතන විචා කියලා කියන්නේ විද්‍යා කියලා කියන්නේ දැනීම. නිර්ණය කර ගැනීම, තීරණය කර ගැනීම. ඒක දැන් අපි සාමාන්‍ය ජීවිතය අපිට කියන සාමාන්‍ය විඥානය කියලා එකක් තියෙනවා. අපි ඒකට කියන්නේ common sense කියලා. ඒ common sense එකේ ඉඳලා මේ අපිට ආධ්‍යාත්මික ජීවිතයේ හිණිපෙත්තටම ඒ කියන්නේ ආධ්‍යාත්මික ජීවිතයේ හිණිපෙත්ත කියලා කියන්නේ මොනවද අරහන්ත මාර්ගයේ අරහන්ත භූමිය යනවා නම් අරහත් මේ අරහත් අරහත් භාවයේ සාක්ෂාත් අරහත් භාවය පච්චේක බුද්ධ භූමිය යනවා ඒ තුල යන ගමන් කරනවා නම් පච්චේක සම්බුද්ධත්වය නැත්නම් සම්මා සම්බුද්ධ භූමියේ ගමන් කරනවා නම් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන තමයි ඉඳෙත් කියන්නේ. හැබැයි ඊට කලින් ඉඳලම සාමාන්‍ය ලෞකික ජීවිතයේ තියෙන්න ඕනේ ඔය මේ සාමාන්‍ය දැනුමේක සාමාන්‍ය ධර්මයේ සාමාන්‍ය බුද්ධිය common sense මට්ටමේදී තමයි අපේ විචාර නැත්නම් විද්‍යාව කියන එක අපි ලබා ගන්න. ඒ ගැන පොඩි දෙයක පොඩි දෙයක් පිළිබඳවත් යම්කිසි නිර්ණයක් කරගන්න බැරි නම් පොඩ්ඩක් හරි ඒ ගැන විමසලා නිශ්චය කරගන්න බැරි නම් ඇසෙන් කරගන්න බැරි නම් අපි කොහොමද නිර්වාණය අවබෝධ කරගන්නේ? ඒ නිසා ඒ පාරමිතා පිරීමේදී කරන හැම පුරණ හැම පාරමිතාවක්ම වගේ විචාර කියන ගුණයට සම්බන්ධ වෙනවා. මේ දාන, සීල, නෙක්ඛම්ම ප්‍රඥා වීර්ය කන්ති සත්‍ය අධිඨාන උපේ දස පාරමිතා තියෙන ඒ දස පාරමිතා මොනවා පිළිබඳ ඒ බලාපොරොත්තු වෙන්නේ අපේ సంతානයේ අපේ මනසේ සැඟවි තියෙන අපි නොදන්නා කෙලෙස් පිළිබඳ අපේ මෝඩකම් පිළිබඳව අපේ දුරුගුණ පිළිබඳව අපේ කියන නරක දේවල් පිළිබඳ නරක චර්යාවන් ගැන තේරුම් ගන්න නරක පුරුදු චර්යාවන් තේරුම් ගන්න ඒවා සකස් කර ගැනීමනේ. ඉතින් ඒ සඳහා චර්යාව වෙනස් කර ගන්නත් අපිට දැන් දැනුමක් තියෙන්න ඕනනේ. ඒ නිසා විචාරකරණ දෙකම අවශ්‍ය වෙන්නේ. දැන් තව කෙනෙක් මට මතකයි පොඩි කාලේ මේ දවසක් අපේ ආයතන ගෘහම් වෙනද මගේ එක ගුරුවරයෙකු මගේ මගේ පැවිදි ජීවිතයක පුරවරයෙකු වන වූ අපවත් නිසා වූ කියලා කියන්නේ මේ අපි පෝජනි මොට්ටුනේ ශ්‍රී සෝමානන්ද නායක නාමු හම් වෙන්න මාස දෙකක් ඉස්සරව මම ඉතින් උදම්මේ පාන්සරේ ඉඳලා යනවා මොට්ටු මේ වෙලෙන් කනලා කැලෑව මැදින් ගිහිල්ලා එලිපාරෙන් නායක හම් හම්බෙන්න යනවා මට මතකයි මහල සති කීපයකට පස්සේ ගියාට පස්සේ ඔය උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා නායකහරණ නායකහන්නේ විචාරණ කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න ඕ. මම ඒක නිසා බොය දවස. එතකොට මේ මමත් එතන ගිහිල්ලා ඉන්නකොට මේ නායකහමගේ මහානේ කියලාතනේ. ඊට පස්සේ නායකහම් ගුරුතුම මේ ආ මේ උපනන්ත මේ මේ මේ පාස්තමර මේ කියලා දෙනවා. මම නායකහම මම දාන්නේ නැහැ. මහානේ කියලාතනේ මම කොහොමද විස්තර කරන්නේ? නායකහම මටත් වාගේ නිතනයි නම් අනන්ත පාළියෙක පස්සම්ම වාදයෙන් එක ලස්සනට පැහැදිලි කරන අවසාන ඊනාවකින් තමයි පැහැදිලි කිරීම අවසන්. මොකක්ද තමයි කිව්වේ? උන්වහන්සේ සඳහන් කළා දැනුම වමනාවට වඩා තියෙන මිනිහ. නමුත් දැනුම ගොඩාක් තියෙන අදවතක් නැති මිනිසයා මේ බුද්ධිමත් කපටියෙක්. ඔහු කපටියෙක් වෙනවා. ඒ වගේ මේ ඒ වගේම තමයි බොහෝ බුද්ධිමත් අපකේ ඊළඟට දැනුම නැතිව හොඳ අදවතක් තියෙන කෙනා අහිංසක මෝඩයෙක් මේ බුද්ධිමත් කපටියා සහ අහිංසක මෝඩයා ඒකන්දී කියන්නේ දැනුම තිබ්බට මදි දැනුමට පදාචාරාත්මක පසුබිමක් ලැබෙන්නේ ඒ වගේම තමයි කරුණාව තිබුණාට මදි කරුණ කරුණාවට බුද්ධිමය පසුබිමක් කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් පරිපූර්ණ දෙක අවශ්‍යයි. එහෙම නොවුනොත් එම් කරදරේ වෙයි. මේ සමවැදක සමබරව ගෙනියන්න. ඉතින් සමබරව ගෙනියන කොච්චර අමාරුකයක්ද කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ගුණ නමේ එකක් පවරපත්වන්නේ විචාර. එරුණානේ දැන් මේ කියන වැදගත්කම සාමාව විද්‍යාව. ඒක තමයි දැන් ඒක විද්‍යාව. ඒ විද්‍යාව කියන එක දැන් තේරුම් මතකයිනේ. ඒක විද්‍යාව කියන වචනේ හැදෙන්නේ with VID නැත්නම් VID ඉංග්‍රීසියෙන් කියනවා නැත්නම් we are all there with සාධුවෙන් මේක අදහස තමයි දැනගන්නවා සොයා ගන්න දැනගන්නවා to know සොයා ගන්නවා to find නිර්ණය කර ගන්නවා නිශ්චය කර ගන්නවා රසකේ ඒ තමයි විචාර නැත්නම් විද්‍යාව ඒක හිතේ කිරීමට අපෝසත් වීමට කියනවා නොහැකියාවට කියනවා අවිද්‍යාව අවිචා කියලා එන්න අපේ උරුම විචාරණ ගුණේ සම්බන්ධව ඒ සාකච්ඡා කළා විචාරණ ගුණේ ගැන තවදුරටත් දැනගන්න අවශ්‍ය නම් අර මම කියු විදිහට ඒ YouTube පිටුවට ගිහලා ඒක ශ්‍රවණය කරලා බලන්න. ඒ පළමුවෙනි පියවර. අපි දැන් බලමු දෙවෙනි පියවර. මේ දෙවෙනි පියවරේදී අපි සාකච්ඡා කරන්නේ විද්‍යා අවිද්‍යාව පිළිබඳ අවිද්‍යාවට ඇතුළත් වන ප්‍රධාන ඉගැන්වීම්. එහෙම කියන ගොඩක් දුක් කියන ඉගැන්වීම්. නමුත් ප්‍රධාන වශයෙන් අපි සඳහන් කරන්න පුළුවන් මෙතනදී කාලන වේලාවක් නම් ප්‍රධාන වශයෙන් ප්‍රධාන ස්ථාන හතරක් මේ අවිජ්ජා ගැන කියන්නේ. එහි පළවෙන දස සංයෝජන. දෙවැන්න පටිච්ච සමුප්පාද. තුන්වැන්න සතර ආසව ආශ්‍රව ධර්ම හත. පහ මේ එක රස සංයෝජන දෙක පටිච්ච සමුප්පාද තුන මේ ආශ්‍රව සතර ආශ්‍රව ආශ්‍රව හතර ඊළඟට හතර ඕක සතර ඕක ඕක හතර සංයෝජන 10ය පරිසම්පාදය ආශ්‍රව ආශ්‍රව හතර ඕක හතර ප්‍රධාන වශයෙන් ඔය අවිද්‍යාවෙන් සඳහන් වෙන තැන දැන් දස සංයෝජන වල අවිද්‍යාව සමාන වෙන්නේ ජීවණයේ හේතුවකට. ඒක දස සංයෝජනවල 10යි. අපි දැන් පුන පුනා පුන පුනා නැවත නැවතත් අපි විස්තර කළානේ අර සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල සම්මා ගමනේදී සෝවාන් වෙනකොට කීයක් සංයෝජන සම්පැමි සංයෝජන කියන්නේ පැමිණ සම්පෙටස් බන්ධන ඒ බන්ධන බැල කීයක් කරනවද කියලා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා මේ අදත් ඒ ගැන ප්‍රශ්න කරන්න එපා මොකද කාල වේලා නැති වෙන නිසා අපි මේක පෙරම සාකච්ඡා කළා දෙයක් අනාගතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු මේ අපි දන්නවා සෝතාපන්න වෙනකොට දෙකක් තුනක් නැති වෙනවා සහදාගාම වෙනකොට දෙක බලය නැති කරනවා සෝතාපන්න වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස සම්පූර්ණයෙන් කඩලා දානවා ඊළඟට විචිකිච්ඡා ඊළඟට කාමරාග අතිල කියන දෙකේ බලය අඩු වෙනවා සකදාගා ඊළඟට කාමරාග අතිල සම්පූර්ණයෙන්ම කඩලා දානවා අනාගාමී වෙනවා ඒක පහක් ඉවරයි හැබැයි මේ 10 අවසාන පහ කඩා බෙද ගන්න නම් රහත් වීම ලබන්න ඕනේ මොනවද රූප රාග අරූප රාග මාන උත්තරච අවිජ්ජා එතනදී රූප රාග අරූප රාග ගැන අපි සාකච්ඡා මේ අපි ඔය රාග කියන භව රාග අනුශේධිය සාකච්ඡා. මාන අනුශේධි මාන ගැන සාකච්ඡා. ඊළඟට උද්දච්ච මේ අපි ඉදිරියේ සාකච්ඡා කරන ගමන් අවිජ්ජා දහමනේ. එන්නත් මේ සෝතාපන්න වුණත් අවි අවිජ්ජා කාම කියනවා. සකදාගාමී වුණත් අවිජ්ජා කාම කියනවා. අනාගාමී වුණත් ආම අවිජ්ජා කියනවා. අරහත්වේදී පමණයි අහත් වෙනකොට තමයි අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. ඒක තමයි මෙතන කියන්න ඕන කාරණේ. අවිද්‍යාව කියන එක කොච්චර ධර්මයක්ද කියලා කියනවනම් ඒ නැති වෙන්නේ රහත් භාවයෙන් පමණයි. සෝවාන් වුණාට නැති වෙන්නේ නැහැ, සකදාගාමී නැති වෙන්නේ නැහැ, අනාගාමී නැති වෙන්නේ නැහැ. රහත් වුණාම තමයි අරහන්ත භූමිය, අරහන්ත ඵලය ලබා ගන්නම තමයි අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. ඒ දස සංයෝජන වල ඒ අවිද්‍යාව ගැන වෙන සඳහන්. ඊළඟට මේ දෙවෙනි පියවරේ දෙවෙනියට අපි බලමු ඊළඟ තවත් තැනක සඳහන් වෙනවා මේ අවිද්‍යාව. ඒ තමයි පටිච්චසමුප්පාද විග්‍රහයේදී මේ එතන සඳහන් වෙනවා අවිද්‍යාව. දැන් අර දස සංයෝජන වලදී අවිද්‍යාව සඳහන් වෙන්නේ 10 වෙනි සංයෝජන. අඩන්න අමාරුම මේ පෙර එහෙම නැත්නම් සංයෝජනයක විදිහට. පටිච්චසමුප්පාදයේදී ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේදී අවිද්‍යාවෙන් සඳහන් කරන අවස්ථාවටම නෙමෙයි මුලින්ම. ඔබ දන්නවා අවිද්‍යාව පත්‍ය සංඛාර. මේ අවිද්‍යාවෙන් තමයි ආරම්භ වෙන්නේ. එතකොට පටිච්චසමුප්පාදයේ මුල අවිද්‍යාව. ඒක තව පොඩ්ඩක් විස්තර කරන්න ඕන කාලෙක කීපයක් ඇතදී. දැන් ඔබ බොහෝ තැන්වල දකලා තියෙනවා මෙන්න මේ විදිහට. ඔය මොකද්ද? මේ අන්හාව කෘෂ්ණාව නිසා තමයි හැම දෙයක්ම කියන්නේ. කියන්නේ අන්හායයි සෝකෝ තෘෂ්ණාව නිසා තමයි ශෝකය කියන තණ්හාය ජාතයි. අයම් තෘෂ්ණාව නිසා තමයි බය ඇති වෙන්නේ. ඊළඟ තවතරක තියෙනවා මේ ඒවම් පිටංහානුසය අනුපතේ නිබ්බ ප්‍රතිදුක්ඛමේ සම්පූර්ණක් වුණා. තෘෂ්ණාව නම් ටිකහ සම්පූර්ණ මුදුන් මුලක් එක්කම උගුල්ලලා විකරණ කම්ම මුල් ඉතු මුල් ඉතුරුන මුල් සම්පූර්ණ නිකලෙවේ නැත්නම් තෘෂ්ණාව තෘෂ්ණාව ගහනම් ඒකේ සම්පූර්ණ මුල් උගුල්ලාම ගහයවලේ නැත්නම් නැවත නරේව දුරති මේ නැවත නැවතත් මේ මුල් වලට පැලවෙනවා. ඒ වගේම තවත් ඒ තුන්වෙනි ස්ථානය අවස්ථාවක සඳහන් කරනවා තණ්හා ඥානෙති පුරිසෝ. ඒ කියන්නේ තණ්හාර සංත්‍රේවිම් creates man. සත්වයා මේ being සත්වයා වැඩි කරන්නේ තෘෂ්ණාව විසින්. එතකොට මෙතනදී මේ මට මේ පෙර ආයේ බොහෝට මේක පාරක් කරලා තියෙනවා. නමුත් මෙතන මේ අදාළ හින්දා ඔබ සමහර ප්‍රශ්නයන් ඉදිරියේ අහන්න පුළුවන්. ඊට පස්සේ කියන දේ තමයි මම කල්පියාම උත්තරේ දෙන්නේ. ඒකට කාලයක් හරි දුර කරගන්න. දැන් සමහර තැන්වල සඳහන් වෙනවා තෘෂ්ණාව නිසා හැම දෙයක්. අටිසම්පාදයේ සඳහන් වෙනවා තෘෂ්ණාව නෙමේ තෘෂ්ණාව නිසා නෙමේ හැම දෙයක්ම දෙක අවිද්‍යාව. දැන් අපි ඉදිරියේ කරනු ලබන පරිසම්පාද පිළිබඳ දේශනාවලදී ඔබට පැහැදිලි වෙයි තෘෂ්ණාව දක්වා ඒවට කියවර කීයක් ඔබට එන්න අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාරපච්චය විඥාන. විඥානපච්චය නාම රූප. නාම රූපපච්චය සලආය. සලආයතනපච්චය පස්ස. පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. ඒ ඊවර කීයක් එන්නේ මොනවද? ඒ ඊවර ගොඩාක් ආවට පස්ස තමයි දෘෂ්ණාව කරන්නේ. නමුත් පටිච්චසමුප්පාද දේශනාවේදී මුල් මේ ඒ දේශනාව ආරම්භ කරන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නිසා සියල්ල. තෘෂ්ණාව බොහෝ වෙන බොහෝටම ප්‍රසන්නයෙන් තෘෂ්ණාව නිසා. ඒ කියන්නේ මේක මේ මේ තමයි වෙනස. වෙනස මෙතනකම සඳහන් කරන්න ඕනේ. ඊට තුන්වෙනි පියවර කරන්නේ. ඒ තමයි ආ අටිසමපාදයේ උගන්වන අවිද්‍යාව කියලා කියන්නේ මේ මූල හේතුව. ඒ කියන්නේ සංසාර කරන්නේ මූල හේතුව. ඒක දිගටම මේන් රූට් එක. මූල හේතුව නැත්නම් මේන් රූට් එක තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට තෘෂ්ණාව කියන්නේ තෘෂ්ණාව කියලා කියන්නේ මේ ක්‍රියාත්මක මේ මූලය. මූල මේ ක්‍රියාත්මකේ ඒක කියන ෆන්ක්ෂනල් රූපය. අපිට දෙකක් තියෙනවා. අපේ සංසාර සංසාරයක පැවැත්මේදී මූල හේතුවක් නැත්නම් මේන් රූපයක් තියෙනවා. ඒ වගේම තමයි ඒක කියනවා තව මේ ක්‍රියාත්මක ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මක මූලයකුත් තියෙනවා. ඒ ක්‍රියාත්මක මූලයකට ඉන්ජෙක්ෂන් කරන ෆන්ක්ෂනල් එතකොට මූල හේතුව දැන් හොඳට අපි ඉතින් සව පැහැදිලි වෙයි පරිච්ඡ සම්පාද දේශනාව දේශමාලාව කරන් බලාපොරොත්තු වෙනවා. අවිද්‍යාව එක්තරා රැක්තර කරගෙන යනකොට કૃષ્ණාව යන පියවර ගියාට පස්සේ තමයි සත්වයාගේ නියම හැසිරීම ගැන තේරුම් ගන්න පුළුවන්. දැන් අපේ ලෞකික ජීවිතයේදී කෘෂ්ණාව කියන එක අපට ඇති වෙනකොට අපට තේරෙනවා නේ. කෑමක් දැක්වහම බඩගිනි නම් කඩන කෙලවුන. අසෝචි පොඩක් දැක්කම වමනය. අප්‍රියනේ ඒවා කියන්න ඕන ටික. තලන්සෙන් කියන්නේ කෑම කැමති කෑමක් දැක්කම කඩන කෙලවුන. අප්‍රිය ජනකගේ අසෝචි පොඩක් වගේ දැක්කම කඩන කෙලවුනනවා ඒක. කඩන කෙලවුනන්නේ මේ ඒක මේ බයොලොජිකල් රියැක්ෂන් එක ජීව විද්‍යාත්මක ඇතුළත ප්‍රතිචක්‍රයක්නේ. කැමරට කෙලවුණන්නේ කෙල ගිලිනවා. අසුචි කොටස් දැක්කහම කෙලවුණාම ඒකලා අපි විදි කරනවා. හරි. ඇත්තටම දාන්න. ඒක ඔය ලස්සන බෞද්ධ මනෝවිද්‍යාව සඳහන් වෙනවා ඒක. ඒ කියන්නේ කැමරට දැක්කහම ඒක ආහාරයට කෙල ගිලිනවා. එතකොට මේ හැබැයි අසුචි පදාර්ථ දැක්කම එල ගහනවා. ඒක එල ගහන්න අරට ක්ෂණිකව කියලා එනවා. එයි. මම සඳහන් කළේ මොකක්ද? කෙරෙල් කෙරෙල් කීප සැරයක් කීප වතාවක් සඳහන් කළා. අපි දැන් කෑම හිතෙන් අල්ලගන්නවා. කෑම දැක්කම හිතෙන් අල්ලගන්න. ඒ නිසා එන කියලා අපි කියනවා. අසීජ අසුචි පදාර්ථ දැක්කම මොකද මුලින්ම කරන්නේ? අල්ලගන්න. ඒ අල්ලගන්නේ දුර්ම කියලා වුණා. හැබැයි ඊට පස්සේ ගිරින් කන්න බෑනේ. ඊට පස්සේ උන තරහා ගිහිල්ලා කෙලවලා. මේ මේක මම දැක්කත් මේ උදේ පාන්දර. අර හරි ආශේ තිනවා බුදුහාමුදුරන්ගේ ධර්මය ඔය මනෝවිද්‍යාවෙන් උපදව මගේ සතිය සමාන කළාද කොහෙද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැම විටම බලන්න ඕනේ මනෝවිද්‍යාව. බුදුහාමුදුරන්ගේ ධර්මය කියන්නේ ඇත්තටම මනෝවිද්‍යාව. ඒක නූතන මනෝවිද්‍යාව බෞද්ධ මනෝවිද්‍යාව බුදුහාමුදුරන්ගේ මනෝවිද්‍යාව කිසිවෙම කියන්න බෑ බුදුරජාණන්. හැමදේම මනසනේ. නිර්වාණය පවා මේ ජීව ලෝකෙ ගිහිල්ලා හරි විශ්වයේ වෙන ලෝකෙ ගිහිල්ලා වල දෙයක් නෙමෙයි. ඒකත් අපේ ඒකත් මේ මොකක්ද? පයස්චිප් නෝ කොග්නිෂන්. අපේ මේ සංජානනයේ දැනීමෙහි ඉහළම චිප් එක ඉහළම ස්තරයේ පියවර නිර්වාණය කියලා කියන්නේ. ඒකත් මේ හිත ඇතුළේම කරන දෙයක්. ඒක පිට නැහැ. ඒ නිසා මම මේ සඳහන් කරේ තවල තෘෂ්ණාව මොකක්ද? අවිද්‍යාව කියලා කියන්නේ මූලය. අපේ පැවැත්මේ මේ ඊළඟට සංහා කියලා කියන්නේ ෆන්ක්ෂනල් එක නැත්නම් ක්‍රියාත්මක හේතු. මොන වේගෙන්ද තමයි අවිද්‍යාව ලෙහෙසියෙන් තේරුම් ගන්න. ඒ තරම් අමාරුයි. දැන් මොන්න මම පරිසරම පාඩේ ඔය අවිද්‍යාව මේන් රෝඩ් නැත්නම් හේතු ලෙස කෘෂ්ණාව මේ ක්‍රියාවට හේතු වන සංකම්පන රූපක විදියට කිව්ව කාරණේ හොඳට මතක් තියාගන්න තුන්වෙනි පියවරේදී ඔය මතක් වෙනවා. මොකද ඒක දැන් ඊට අමතරව තව තියෙනවානේ මේ දෙවෙනි පියවරේ අපි දැන් ඉන්නේ. දෙවෙනි පියවරේදී මම සඳහන් කළානේ ඔය අවිද්‍යාව ගැන සඳහන් වෙන ප්‍රධාන ස්ථාන හතරක් ගැන. ඒකෙන් දැන් ඔය දෙවෙනි එක තමයි පළවෙනි සංයෝජන දෙවෙනි පටිච්චසමුප්පාද තව තුන හතර තියෙනවා. ඒ දෙක පාරක්ෂා කරලා තුන්වෙනි යුද්ධයේ තුන්වෙනි පියවරට ගියාම ඔය මේන් රෝඩ් යන ෆන්ක්ෂනල් රෝඩ් දෙක පිළිබඳව ඔබට නැවත අවශ්‍ය වෙනවා මේ මතක තියාගන්න. ඒක ඉතින් යාගෙන තමයි තුන්වෙනි පියවරේ කාරණා සාකච්ඡා. ඊළඟට මේ දෙවෙනි පියවරේ තවත් සඳහන් කළා ප්‍රධාන ගැටීමක් තමයි මේ අවිද්‍යාව ඇතුළත් වෙන මේ ආශ්‍රව හතර. ආශ්‍රව වර්ග හතරක් වෙනවා. කාම ආශ්‍රව, ditthi ආශ්‍රව, භව ආසව අවිජ්ජා ආසව. කාම භව දිට්ඨි අවිජ්ජා. කාම කියන්නේ කැමැත්ත. අපේ කාම රාගයේ අතහරයක්. ඊළඟට දිට්ඨි වැරදි දෘෂ්ටි ආගේ දිට්ඨි ආශ්‍රයේ තමයි. නෙමෙයි ආත්මකත්. කාම රාග කාමාශ්‍රව කාමාශේ කාම රාගාශේ සාරයි. ඊළඟට දිට්ඨි ආසව අපි මේ දිට්ඨි ආශ්‍රයේ සාරයි. ඊළඟට භව ආසව අපි භවරාගයේ සාකච්ඡා කරා. භවරාග අනුසේ සාකච්ඡා. ඊළඟට අවිජ්ජා ආරෝ. ඒකම සඳහන් කළේ අර කලින් කේසම ආරණ නැත්නම් එහෙම මේ මේ කියන කම වෙනසට වැටෙන්නේ ඒක මේ සියලුම මේ හැම මේ අනුසේ සත්‍යවන දෙන දේශනා අතම මේ දෙකට සමානයි. මේ අකිනෙකට අදාළ වෙනවා. ඒවා එක මේ සීක්වන්ස් එකට යන්නේ පිළිවෙලකට සමාන කරලා. සුපතද දැන් මෙතනදී ඒ තමයි නවත්තන ආසව කියන වචනය අපි බලමු ආසව ආසව කියලා කියන්නේ ආයන සයන්ත වයන් අපිටි මේ පෙර අපි කියන්නේ ඔය දතමාම් කියන මාර පංචමාර ගැන කරපු දේශනාවක් කියවට මතකයි බොහොම ඉස්සරම ඉඳන් ගියා වුත් මොකද කොහෙද අපි සාකච්ඡා කරලා ආසව ගැන අපිට මතක තියෙයි මේ සංඝාට වෙනකන් දැන් ඒක විස්තර කරනවා ආසව කියන වචනේ අපි සංස්කෘතෙන් සිංහලෙන් කියන්නේ ආශ්‍රව කියලා. අහල ඇති ඔබ ස්වාමීන් වහන්සේ සදාම් දේශනා අවති බණ පොත්වලදී ධර්ම විද්‍රාහයේ කොටපත් පිටුපත දැකලා තිය ආශ්‍රව කියනවා. එතකොට ආර්යයන් කියන්නේ ආශ්‍රව. සංස්කෘතයෙන් කියන්නේ ආශ්‍රව කියලා. සිංහලෙන් ආශ්‍රව. මේ වචන විග්‍රහය බලුවොත් එහෙම ආශ්‍රව කියන පාලි වචන වල ආශ්‍රව කියන වචනය අපට බුරු දෙකට. මෙතන අපට කල්පනා ශ්‍රව කියන්නේ ශ්‍රව මේ ශ්‍රව කියලා කියන්නේ උදාහරණයක් වශයෙන් ශ්‍රව කියන වචනේ ඔය සිංහලෙන් විද්‍යාව ඉගෙන ගන්නකොට ශ්‍රව කියන වචනේ පාරිභාෂික වචනයක් ටෙක්නිකල් ටර්ම් එකක් විදිහට පාවිච්චි කරනවානේ. මොකක්ද මොන තේරුමෙන්ද? මේ මේ ගලාගෙන යන දෙයක් ගැන ද්‍රවයක් ගැන කියනකොට අපි ශ්‍රව ගැන කියනවා. ශ්‍රවයක් වැයෙනවා කියන්නේ නේද? දැන් තුවාලකින් සලව ගන්න ප්‍රේශ්‍රවයක්. මොනවා හරි යමක් අලාගෙන යනවා නම් ලිපිඩ් වගේ වතුර වගේ සංසිද්ධියක් අලාගෙන යනවා නම් ඒ අලාගෙන යන දේ තමයි ශ්‍රවණය. දැන් ඒක ආයයෙන් අදහස් කරන්නේ ක්‍රියාත්මකව පවතින දිගටම එනවා. කෙලවරක් නැතුව එනවා කියන්නේ. එතකොට ආශ්‍රව කියන්නේ ආශ්‍රව කියන පාලි වචනේ නැත්නම් සිංහල වචනේ ආශ්‍රව කියන එකෙන් අදහස් කරන්නේ මේ දිගට ගලාගෙන යනවා කියන්නේ. දැන් සෝපාලනය තරව ගලන්න වගේ එහෙම නැත්නම් මොනවද ඔබ මිලදී ගත්ත රස කෑම ඉබර්ගරේකින් වගේ අර මේ ක්‍රීම් ගලාගෙන යනවා වගේ ක්‍රීම් චීස් ගලාගෙන යනවා වගේ කෑම කන මේ මෙතන හිතනවා නම් මේ ආන්දරෝ මේ රස දෙයක් කළේ කාප්පිරිය දෙයක් කියන කාප්පිරිය දෙයක් කරා දෙයක් කියන එහෙම තමයි කියන්නේ බුද්ධ පැත්තම මතක් කරනවා මේ ඒ නිසා ඒවා කොහොම මේ රියැලිටිස්නේ. හැමතත් කනක් තියෙන අසුචි වලට කරන. මේක ආශ්‍රව ආශ්‍රව කියන්නේ එතකොට ගලාගෙන යන එක. ගලාගෙන යනවා ගලාගෙන යන. දැන් ඔය සතර ආශ්‍රව ගත්තම ආම්ප භව දිට්ඨි අවිද්‍යාවෙන් හතර ගත්තාම පිටරම ගලාගෙන යamak නේ. කාමයේ ගැන කිස්තර කළා. ඒ කියන්නේ කල්පනා කරන්න කාම රාග මේ මොකේද අනුශේධ සාකච්ඡා කරනවා. ඒ අන්තරේම කැමති දෙයක් ඉතින් දැක්ක තමන්ම කැමති දෙයක් ඇහැට පේනකොට කැමති දෙයක් ඇහැට පේනකොට කැමති දෙයක් කනට ඇහෙනකොට කැමති දෙයක් නාහයට දැනෙනකොට කැමති දෙයක් දිවට දැනෙනකොට කැමති දෙයක් කමට දැනෙනකොට අපට ඇති වෙනවනේ මේ ආශාව කියන එක කාමයේ වෙන්නේ. හ්ම් එතකොට ඒක ස්වභාවිකයි. මේ දිනවල මගේ ධර්ම දේශනා අහන කවුරුත් දන්නවා මම මේ ආශා නොදන්නලා කියලා නෙමෙම කියන්නේ. බුද්ධ දේශනාවට අනුව ආශාවන්ත කියන ඒවා නැතුව සමහරවෙයි. ඒවා ඉන්දියාවට සහ පැවිද්දාට ඒ ඇගේ ජීවන රටාව සහ ජීවිත පරමාර්ථ අනුව ඒවා මේ සම්බර කරගෙන යන්න ඕන ඉතියේ. නීති රටේ නීතිය නැත්නම් legal boundaries. නෛතික රාමුව උල්ලංඝනය නොකර වයලෙත් කරන්න. ඒවා මේ ethical boundaries කියන්නේ මේ සදාචාරාත්මක රාමුවක් මේ තියෙනවා මේ සීමා බන්ධන. ඒවා violate කරන්න නැතුව උල්ලංඝනය කරන්න නැතුව ඒවා කරන්න ඕනේ. සදාචාර නීතිය රටේ නීති. වානෝනේ ඒක හැමතැනම. එතකොට ඒ විදිහට ගමන් කරනකොට ඒ අහන්න ඒ ethical සහ ethical moral ඊළඟට legal කියන boundaries ඇත්තේ ඒවා උල්ලංඝනය කරන්න නැතුව යනකොට ඒ වගේම කාටවත් Taman පත්තික හානියක් වෙන මට්ටමේ ඒ දේවල් සංකල්පනය කරගන්නකොට ඒක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන අනුමැතිය. අයිම ලිබරල් කොහොම නිදහස් චින්තනයක් බුදුහාමුදුරන්ගේ ධර්ම. සම්පන්නට හිත දෙන්නේ නැත්නම් අනුන්ට දවන්නේ නැතුව නීතිය කරන්නේ නැතුව සදාචාරය උත්පත් කරන මේ දේවල් කරන්නේ. සදාචාරය ගන්න උත්පත්. අතින් රටේ සදාචාරයේ පිළිබඳ තියෙන මේ ක්‍රයිටීරියා නිර්ණායක වෙනස් වෙනවා. හැබැයි යුනිවර්සල් ක්‍රයිටීරියා කියනවා විශ්ව නිර්ණායකක් කියනවා. ඒ වගේම කල්චරල් ඕරියන්ටඩ් නිර්ණායක මේ ක්‍රයිටීරියා නැත්නම් සංස්කෘතියම පදනම් වූ නිර්ණායකක් කියනවා. සංඛාවේ සදාචාරයක් විදිහට පිළිගත් සදාචාර සදාචාරාත්මක නිර්ණායකයා ඇමරිකාවෙම වෙන්න පුළුවන්. ඇමරිකාවේ සදාචාරාත්මක සදාචාරයේ සම්බන්ධ නිර්ණායකයා සංස්කෘතික ලංකාවේ කියන එක නොවෙනවා. ඒවා සංස්කෘතියම පදනම් දේවල්. ඊට අමතරව විශ්ව නිර්මාණයට තියෙන යුනිවර්සල් ප්‍රොජෙක්ට්. බුදු පුදුරජානන් වහන්සේ දෙකම ගැන සාකච්ඡා. ඉතින් දැන් ඔන්න මම දැන් ටිකක් කරලා පුදුර කියනවා. අතපර ආසකව කියන එක එහේ මේ දැන් අපි දැන් බලමු කාම ආසාව තේරුම් කාම කියන ආශ්‍රවයේ ගලාගෙන යන තේරුම් ගන්න පුළුවන්. දිට්ඨි ආශ්‍රවය අරුමතර මේ ආර්ථිකරි ගැලෙනකොට හරි මතවාදීව ගැලෙනකොට හරි තේරුම් ගන්න පුළුවන්. ඊළඟට කාම ඊළඟ භව ආස්සා භව කියන එකත් අරමුණ ගන්නේ කර්මමය පහ වෙලා වයස යනකොට යන තනකාර ඔස්සේ හරි භව ආශා මේ භව ආශ්‍රපේ තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කලින් සාකච්ඡා කළා. ඊට දැන් මෙතන අපි ප්‍රධාන කාරණේ පොයින්ට් එක තමයි මේ අවිජ්ජා ආශ්‍රය අවිද්‍යාව ගලාගෙන එනවා. හැබැයි ඔය අවිද්‍යා ආශ්‍රමය අනිත් ආශ්‍රව තුනගේ ලේඛ නැහැ තේරුම් ගන්න. අපි අම්මාව. ඒ ඒක හරියට පේන්නේ නැහැ. ඕක මම මතක දැක්කා 99 ඇමරිකාවට ඇවිල්ලා 99 2002 2002 මම කනටාවේ ඉතිරි පරිච්ඡේදය කියන පස්සේ මම දන්නේ නැහැ මේ මුලින්ම. ඉතින් මේ මට ආම්දුරෝ කිව්වා මම මගේ මම හිට පන්සලේ වියට්නාම් පන්සලේ නායකතුමා මට කිව්වා මේ නෝට් ඔක්කොම මේ ලොස් ඇන්ජලස් වල වාහන එරවපු විදිහට කැනඩාවේ යවන්න බෑ. ඒතර මම හිතියෙත් වින්ටර් එකේ ඉති. සීතලුපෙදී සීතලද කෙලවර වගේ ම්ම් මම හිතන්නේ අනේ අවුරුද්ද මැද කියලා ඊළඟ අවුරුද්ද සීතලුපේ ටිකක් වාහනේ ලැබුවා. ඊළඟ අවුරුද්ද සීතලුත් ජනවාරි මාසෙ වෙනකොට මම සැප්තැම්බර් නැත්නම් මේ අගෝස්තු මාසයේ 9/11 එකට සතික්‍රියා කියා කොහොමද ගියේ? සැප්තැම්බර් 11 61 එකට සතියක් අවතිය මම කරනවා ඒකත්. ඊළඟ අවුරුද්දේ ඉතින් ඒ අවුරුද්දේ මම දෙසැම්බර් නොවැම්බර් අන්තම් මම හිතන ඔක්තෝබර් වගේ වෙනකොට ඉම වැඩෙන්න පටන් ගත්තා. ඊටු පටන් ගත්තා. එතකොට ආනන්දු කිව්ව නෑ. උපනන්ද ලොස් ඇන්ජලිස් වල වාහනේ ලෝක විතර මෙහෙලවන්න බෑ. ඒකෝ මෙහි ෆ්‍රීසිං රේන් ආවට පස්සේ පහෝදාර දෙනවා බෑයි. බ්ලැක් අයිස් කියන එක කියන්නේ වතුර මෙහෙලා තියෙන සුදු පාට නැහැ කළු පාට තාර පාට ආර පේනවා පානේ මේ ඇස්ෆල්ට් එක මේ තාර ලේයර් එක තේරෙනවා හැබැයි වෙනුනට මොකද උඩින් කණ්ණාඩිය වගේ අයිස් මෙදිලා බ්ලැක් අයිස් තියෙනවා දැන් මේ ධර්මාස්ත්‍රවණේ කරන නෝවේ හිටපු අය යුරෝපේ වය යුරෝපේ ඉන්න අය ගලන්තේ ස්කැන්ඩිනේවියා මේ නොයි රටවල ඉඳපු පින්නොත් මෙතන ගොඩක් අය ඉන්නේ අත්දැකීම් තියෙනවා දන්නවනේ ඉතින් මට කිව්වා බ්ලැක් හයිස් වල යනකොට මේ හරි ප්‍රවේශමෙන් අය කියනකොට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මට hina ගියා. මොකද hina වෙන්නේ කියලා. මම කියන්නේ ස්වාමීන් වහන්සේ මේ මට හිතෙන විදිහට මේ අවිද්‍යාව වගේ. ඊට පස්සේ ආමතුමාව මාට මේ මගේ අතින් අල්ලගෙන හරි සතුටු. ඒ නම තබන එවිදා ඉංග්‍රීසියෙන් කරන දේශනාවේදී ලැකයක් ගැන කියන්නේ අවිද්‍යාව ගැන. ඒක තමයි මම කියන්නේ වියට්නාම් ජනතාවට අපි සමහරට කැනේඩියානු ජනතාවට මම තමයි මම මුලින්ම කරපු දේශනාව. හොඳටම හදයි අවිද්‍යාව ගැන කිව්වේ බ්ලැක් අයිස් ඇනලොජි එක. ඒ කියන්නේ මේ නොපෙනෙන ඒක මම මෙතන කියන්නේ හේතුව අවිද්‍යාව අන්න ඒ වගේ. බැලුව බැලමට පේන්නේ නැහැ. දැන් පාරේ බ්ලැක් අයිස් හදුනහම ඒ බ්ලැක් අයිස් කියන අර්ථවත් අයිස් බ්ලැක් නැහැ. පාර කළු පාටයි මේ අයිස් තට්ටුව ට්‍රාන්ස්පෙරන්ට් වෙන්න තියෙනවා. හැබැයි ඒක අයිස් තියෙන බව පේන්නේ නැහැ. එතකොට ඒක ට්‍රාන්ස්පෙරන්ට් වීදුරු වගේ. ඉතින් මේ ඒ කොච්චර මම ඒක අහගෙන ගියත් අදිස්ත්‍යයේ මේ පන්තරට වගේ ඉපන්දන් වගේ කියන දේ මොවා හැරයි යනකොට මේ කොච්චර කල්පනා ගියා වුණත් කාලේ ඒක දිස්කල ගිහිල්ලා අයිනේ ඒක මට හරියවම එක්කලියද කර. ඊට පස්සේ මම ඒක මම ඉනා ගියා. ඊපස්සේ එතනින් යන පොලිස් වාහනයක් නතර කරලා මට මේ කාර්ය කුඩ تعلق කළා. ඊපස්සේ ඒක ගන්නකොට මම මේ පොලිස් නිලධාරියා මොකද කියනාවේ. ඊපස්සේ මම කනෑ මේ පොලිස් ආරය මොකද්ද? ඊපස්සේ මගේ සිවල් හා මේ පොලිස් මාන් කියලා මම කොහොම බෞද්ධයෙක්. ඒ හිනානේ කියලා මම ඒක තමයි බෞද්ධකම මට වාහනය අරන් පාර ඒකට සතුටුයි. තවත් ඒතුළේ ඉන්න ඒ මොකද්ද? මම කනෑ මම මේ ආම්බලන් දාන්නේ ගැන හිත මේක වෙච්චි මම හිතුවා. ඉතින් what's so funny මොකද හිනාවේ? මේක නෑ එහෙමයි මේ අපි මේ මේ විදිහට ආයෙ අයිස් පැනලා තියෙන බව දැන දැන මම ආවේ කොච්චර දැනගත්තත් එක මොහොතෙන් ඉස්සලා ගියානේ වාහනේ ඊට පස්සේ තම්සම් තීලා අපතෙන් ඉස්සලා ලර්න් සම්තිං කියලා ස්තුතියකට ගියා මම කල්පනා කළේ ඒක අවිද්‍යාවට අහු වෙන්නේ නැහැ කොච්චර කල්පනාවෙන් ගියා අපි කොච්චර ප්‍රවේශම් වුණා මේ අනුමේ තියෙන අවිද්‍යාව ආශ්‍රිත. ඔය පසුබිමේ තියෙන හින්දා ඒක තේරුම් ගන්න අමාරුයි. ඊළඟ තව එකක් තියෙන ඕගද. ඕග කියලා කියන්නේ සැඩපහරක්. ඒ කියන්නේ ප්ලාන කියන එක. කියන්නේ four kinds of plants. අපි කියන්නේ ගම්වතුරක් වගේ එකක් එනකොට ඒක තමයි ඕග කියන්නේ. අර කිව්ව හතරම තමයි එතන ඕග දෙන්නේ. කාම භව දිට්ඨි අවිජ්ජා කියන හතර ආශ්‍රව වගේ මෙතන ඕග කියලා කියන්නේ සැඩපහරක් වෙන්නත් පුළුවන්. මෙතන තේරුම් ගන්න සමහර වෙලාවල් තියෙනවා. අපි කොච්චර අධ්‍යක්ීමක් තිබුණා කොච්චර දැනුමක් තිබුණා මේ කොච්චර කල්පනා විදියක් දන්නේ නැද්ද එක මොහොතකින් අපි සංවස්තුකට අර හොඳට තීනන්න පුළුවන් අය සංවස්තුකට අහු වෙලා නැරෙනවා වගේ අපි කොච්චර දැනුම තිබුණත් බුද්ධිය තිබුණත් කොච්චර කල්පනාවෙන් හිටියත් ඉතපු ගමන් එක මොහොතකින් අපි අවිද්‍යාව නැමැති සැර පහරක ප්ලග් එකට අහු වෙලා විනාශ එතකොනේ මම අනිත් තුන විස්තර කරන්න යන්නේ අපේ ආම භව දිට්ඨිය විචාර කියන අතරම ආශ්‍රව විදියටයි ඕක විතරක් නොනයි. දැන් අපි යන තුන්වෙනි පියවර 15 කියන. තුන්වෙනි පියවර තමයි අවිජ්ජා අනුසය. දැන් මම හිතන්නේ මේ ඔය දස සංයෝජන සහිතම උපාදය සතර ආශ්‍රව ඕක හතර ආශ්‍රව ආශ්‍රව හතර සහ ඕක හතර ඔස්සේ ඔබට මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා යම් කිසි ධර්මයක් ලැබුණා කියලා මම විශ්වාසයි. දැන් නිකන් ඉන්නකොට කල්පනා කරනවා. කල්පනා කරලා එතකොට හිතෙනවා. මේ දැන් ඒක හදාගෙන ඉවර වෙලා කෝපීට ඒක කෙනෙක් ගෙනත් දෙනවා. ඒක කෝපීට මොන වෙලාවේ දන්නේම කෝක ඇඟේ හලා ගන්න. මම පොඩි උදාහරණයක් ඇඟේ හලාගත්ත වෙලාවේදී මේ ඒ වෙලාවේදී ඒ හැලෙන්න හේතුව තමයි මොකක්ද හේතුව? එක සැරේම එක්කෝ ගෙදර වහලට මොකක් හරි ආත්මක් වෙන්නේ. එහෙම නැත්නම් කවුරු හරි එක සැරේම දොර ඇරගෙන ගිය ඇතුළට එනවා. එහෙම නැත්නම් ගෙදර ළමයි දෙන්න තමන්ගේ ළමයි සෙල්ලම් කරන අයියෙන් එක්කෙනෙක් කෑ ගහනවා. ඒ ගැන හිත තිබුණේ නැහැ වෙන කල්පනාවලත් ඒ වුණ කෝපි කොන කොට කෑසිලා ඒක හදාගන්න. අපි ඒ වෙලාවේ ලොස් කියන්නේ ළමයින්ට කියන මම කෑ කරලා පුදුන්න නේනම් මම මේ බලපල්ලා මේ කෝපියට දෙය හැංගේ කරනවානේ. අපි ස්වභාවයෙන්ම පෙන්වන්නේ මේ කාටරි මනින් බල දෙයක් අපේ වරද වුණා. අපි තාරාවක් එකකට කාලේ ඒ කියන්නේ හැප්පේ සමහර විට අපේ ගේන්ගේ සාධාරණීකරණ සාධාරණීකරණ කරන්න පුළුවන්. සාධාරණ හේතුවක් තියෙනවා ගේන්. හැබැයි ඉතින් හේතුව සාධාරණ වුණාට ඒකෙන් ඇතිවන emotional turbulence ඒ කියන්නේ මානසික මේ කලබීම කියන්නේ mental turbulence කියන එක බොහොම sensitive ඒ නිසා එතනදී ඒ තමයි ඒ ඒ අවිද්‍යා අනුසය කියන ලක්ෂණය තමයි ඒ ඒ එනර්ජි එක මම කියලා ගන්න. දැන් බලමු තුන්වෙනි පියවරේදී මේ අවිද්‍යා අනුසය. ඒ අනුසය ගැන පුරා විස්තර කළා මතකයි නේ නේද? ඒකේ තේරුම නැවත කියන බයන්න නැහැ. මේ එතකොට මේ අවිද්‍යා අනුසයේදී කියන ස්වභාවය නේෂර් සහ භූමිකාව රෝල් එක ගැන අපි පොඩ්ඩක් බලමු. දැන් මුලින් බලමු අවිද්‍යා අනුසයේ ස්වභාවය. එහි ස්වභාවය තමයි අඳුර වගේ අන්ධකාරය වගේ හැමතැනම පැතිරලා තියෙනවා. ස්වභාවය තමයි අවිද්‍යාවසේදී අන්ධකාරය අඳුර වගේ හැමතැනම පැතිරලා තියෙනවා. දැන් අනිත් අනුසය නම් ගත්තම අපිට ඒක ලොකේට් කරන්න පුළුවන්. පොයින්ට් කරන්න පුළුවන් ආ මේ දෙයක මේ වුණා කියලා. ඒක අතහරින්න පුළුවන්. දස සංයෝජන ඔස්සේ බැලුවා, පටිච්ච සමුප්පාදය අනුව බැලුවා, ආසව හතරාම බැලුවත්, ඕක හතරාම බැලුවත් බැලුවත් මේ අනිත් ඒවා තේරුම් ගන්න පුළුවන්. මොකද ඇතිවෙන සිටුේෂන් එකක් අවස්ථාවක් නම් තේරුම් ගන්න. අවිද්‍යාව කියන එක නෙමෙයි. අවිද්‍යාව හැම විටම කැටිලා. දැන් මේ ඔය අනුසය ධර්ම විග්‍රහයදී මේ අවිද්‍යාව අවසාන කරලා තියෙන හේතු ඕකයි. ඇයි? අවිද්‍යාව එහි ස්වභාවය තමයි ආඳුර වගේ හැමතැනම පැතිරලා තියෙන්නේ. ඒක පැතිරලා තියෙන නිසා මේක අවශ්‍යම මේ මේ බෑග්ග්‍රවුන්ඩ් අංශය. ආ බෑග්ග්‍රවුන්ඩ් එක කියනවා මේ හැම විටම අනිත් හැම අංශය අංශයකටම අසුබ අසුබ බවට පත් වෙනවා. අසුබම වෙන්නේ මේ අවිද්‍යාවේ අංශය. ඒ නිසා තමයි මේක අනිත් අංශය වගේ තේරුම් ගන්න බැරි වෙන්නේ. හරිම අමාරු තේරුම් ගන්න. එක බෑග්ග්‍රවුන්ඩ් එක නිසා. දැන් උදාහරණයක් වශයෙන් අපි මේ අපි හිතමු අපි තිරයක් හදනවා. තිරයක් හරි වර්ෂන් එකක් හදනවා. එහෙම නැත්නම් අපි මේ ස්ක්‍රීන් එකක් හදනවා. අපි පොරු මේ ෆෝන් එකට දාගන්න හරි අපි දේශනයක් කරනකොට බපා බෑග්ග්‍රවුන්ඩ් එකට හරි මොකක් හරි හදනවානේ. ඒක නැත්නම් අපිට අස්සන ෆොටෝ එකක්. පිටින්තෝරයක් චිත්‍රයක් හදනකොට අපි හිතමු සූර්යාලෝකයේ හදනකොට අපි ඒක ලස්සන කොළපාර ගස්සන් දෙනවා. ලස්සන ජලාශයක් කරනවා. ළමයි කට්ටියක් නානවා, ඊනනවා ආදී. ඊට පස්සේ කුරුල්ලෝ ඒකේ ඉන්නවා. ඊට එලි ඉඳලා දිනවා. හැබැයි දවල් කාලේ අඳිනකොට ලස්සන කැන්දරම් කුලි ඉඳලා ඇඳලා කියලා ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ලස්සනට ඉතාම සියුම් විදිහට වර්ණවත් කරනවානේ අර කිස්පස්සු පෙළ. කිස් අනිත් මේ ප්‍රධාන රූප නැති තැන්වල එතකොට ඒක ස්පස්මෙන්දනේ මුළු ඕවරෝල් මුළු මුළු පිරිස්තෝරේම ලස්සන වෙන්නේ නේද? ඒක බෑග්ග්‍රවුන්ඩ් එකනේ. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක වැඩලා ඒ වගේම තමයි මේ පොසිටිව් දේ හොඳ දේ නරක දේ වෙන්නේ ඒ වගේ තමයි. ඔක තේරුම් ගන්න බැරි පැහැදිලි කියන කාරණේ තමයි ඔය අඳුර කියලා කියන අවිද්‍යාව කියන්නේ. ඉතින් ඇත්තම අවස්ථාවලදී අපිට අපි කොච්චර කරුණු විග්‍රහ කළා මොනවා හරි දෙයක් ඔතන හරි කියනවා පැහැදිලිලා කියලා අපිට කියන්නේ ඒ වුණාන් බැලදයක් මොනවද කියන්නේ. ඒ බොහෝ විදයක සිද්ධ වෙන්නේ ඒ ඔය ඒ අනු මේ අවිද්‍යාව අනුශේධන ස්වභාවය. අන්තර අන්ධකාරය වගේ යන මොකක්ද පැහැදිලි. අවිද්‍යාවෙන් වැහුණාට පස්සේ අනිත්‍ය තේරුම් ගන්න. අර මම අනුපුණා බොහෝ අවස්ථාවලදී ඊටතකම මතකයෙන් මම කිව්වේ අර කවදා හරි ඈ දුර පලාර දාන්නේ ආවෙ විදිහට විතරයි. ඒ කියාර පස්සෙදි කාමරයක් හම්බෙන්න බේදා වෙලාවට ඒ දාන ගෙදර මේ අනන්තයට දාන විදුලියට නැහැ. ඒ නිසා ඉතින් මේ ඒ වෙලාව හොයාගන්න ඉතිපන්දමකුත් නැහැ. ඊට පස්සේ කියනවා යාළුවා කියනවා අනේ මේ අම්මා වෙන්න මේ අද ඉතිපන්දමක්වත් නැහැ හිතුවේ නැති වෙලා තමයි ඉතුලේ නැති දුන්නේ. මේ කාමරට ඇතුළේ මේ වම් පැත්තේ මේ තියෙන දකුණු පැත්තේ යන තියෙන්නේ මෙන්න ආවර්තන තමයි හිතකරණය තියෙන්නේ ආවර්තන තමයි මේ මේ දේවල් කොයිලට එක්ක තියෙන්නේ ඉස්තිරුව පෙන්නනවා. ඉතින් අවසානයෙන් ගිහිල්ලා මොකද කරන්නේ? දැන් ලයිට් එක තිබුණා නම් අපිට ලයිට් එක දාලා වස්සා ගන්න පුළුවන්. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට අපිට යන්නේ අනුමාන. ප්‍රත්‍යක්ෂයක් නැහැ නේද? ඒ උදාහරණ ධර්මයේ කියනෝනේ දෙකක්. ලෝකේ දිහා බලන ක්‍රම එකක් තමයි ප්‍රත්‍යක්ෂය. ඒ කියන්නේ රියලයිස් කරනවා. තව එකක් තියෙන අනුමානය යන ඉන්ෆර් කරනවා. මේ ඉන්ෆර් කරනවා. ඒක ඉරිටේෂන් වලින් යනවා නම් ඒක අනුමා ප්‍රත්‍යක්ෂයෙන් යන්නේ. අවලයක් වෙන ඉන්ෆරන්ස් වලින් යන අනුමානේ අපේ බොහෝ ජීවිතේ ගොඩාක් දේවල් අපිට කරන්න අනුමාන අනුමානේ හරියන්න පුළුවන් කරදෙන්න පුළුවන් දැන් එතකොට අර කාමරේට යන යාළුවා ඔබ යාළුවා නම් ඒ කාමරේ ගියන් පස්සේ ඊට සැරයක්වත් මාකට ඇඟිල්ල කකුල කොහේ හරි හැටෙනවාමනේ ඒ දැන් හිතේ ඉවුවට මේ ජියෝමෙට්‍රික් ජියෝමෙට්‍රික් මේ විතර මතක යාමේ බින්දුරයක් හිතේ ඇති කරගත්තා හඳගත්තා මොකද අවස්ථාවේ කියලා මේ කාමරය ඇතුලේ කතරේම දැකලා නැහැ ලයිට් එකක් නැතිනම් ඇක්ටිලා වැටිලා තමයි අවස්ථාව හොයාගන්න කාමරය අවශ්‍ය දේවල්. අවිද්‍යාවත් ඔන්න ඒ ඒකේ දාලා රූම් එක වගේ. ඒ මොකද ඒක පසු මේ තියෙන අඳුරේ. අඳුර නිසා අපි මෙතනම අවිද්‍යාවේ ස්වභාවය තමයි අපි බොහෝ විට අපි ප්‍රත්‍යක්ෂය අපි අපි ප්‍රත්‍යක්ෂ කරනවා රියලයිස් කරනවා කියන එක අපි සාමාන්‍ය ලෝකයා කරන්නේ අතවත් ඉන්ෆරන්ස් අපි කරන්නේ ඉන්ෆර් කරන්නේ ඉන්ෆරන්ස් වලින් අපි යන්නේ මේ ඒ නිසානේ වැරදුනාට පස්සේ අනේ මට වැරදුනා අනේ මෙහෙම නෙමෙයි මම හිතුවේ කියලා කියනවා ඉතින් ඊට පස්සේ සමහර වෙලට ඔන්න දෙවිදා සමිය දෙන්න රණ්ඩු වෙනකොට පොඩි කරන්නේ දෙන්න රණ්ඩු වෙනකොට මේ ටිකක් තෝෂයෙන්ම ඉරිදාහරි සැමියා හරි යම් කිසි කාරණයක් ගැන අවංකවම ඉතාලීතිය හරි කියලා. සයිට් නම ඔයා මේකේ බලන්නකම් ඒකට දෙන්නයි කෙනෙක් කියනවා නෑ අවංක තේරුම් ගන්න. මම ඇත්තමයි මේ කියන්නේ. ඒ වෙලාවේ මම පැහැදිලි වෙච්ච කරුණු අනුව අවංකවම මම මේක හරි කියලා. ඉතින් ඔබ හරියට අවංකව තමයි ඇත්ත කියන්නේ. අනිත් කෙනා නෑ නේද වැරදුනානි කියලා. ඉතින් හැබැයි ඒ වැරදිච්ච කෙනාට ඒ මාය වැරදෙන්න පුළුවන්. අපි හැම වෙලේම මේක බලන්නේ අනික් කෙනා වැරදුවා කියලා මේ බලන්න අපටත් වැරදෙනවා ඉතින් ඒකද බලන්න බෑ ඇත්තට කර්මානුකූලව බැලුවම ඒක ස්වභාවිකයි ඒක නැතුරල් මොකද අපි ඉන්ෆරන්ස් වලින් යන්නේ ඒ ඉන්ෆරන්ස් වලින් යන්න නැත්තම් මේ ඒ අපි ඒ විදිහට යන හේතුව අනුමානයෙන් යන හේතුව තමයි ඒක මේ අවිච්ඡා අනුසේ ස්වභාවයයි. ඒතරම අඳුර පැතිරලා තියෙන නිසා අපේ සියලුම සිතුවිලි අපේ thoughts, ඒ වගේම අපේ හැඟීම්, feelings, ඒ වගේම සංවේදනාවන්, emotions, ඒ වගේම අපේ තියෙනවා චිත්ත වීති, ඒ කියන්නේ chains of thoughts, ඒ වගේම යනවා අපේ මේ චින්තන රටා, thought patterns, ඒ හැම දෙයක්ම ඒ වගේම අපේ memories, අපේ මතක, ඒ වගේම අපේ habits පුරුදු ඔයවා හැම හැම දෙයකම හැම දෙයකම තාක්ෂයක් තියෙනවා විද්‍යාවේ. ඒ ඒ අනුක්‍රියාත්මක. ඕක තමයි ඔන්න අවිද්‍යාවේ ස්වභාවය. දැන් භූමිකාව බලවත් එහෙම මොකද වෙන්නේ? භූමිකාව දෙආකාරයකට ගන්න. ධර්මයේ ධර්මයේදී ඉහළ ආධ්‍යාත්මික කෝණය කියනොත් සාමාන්‍ය ලෞකික කෝණය කියන බලන්න භූමිකාව. ඉහළ ආධ්‍යාත්මික කෝණයකින් බැලුවොත් එහෙම ඔය මොනවද? මේ ඒක භූමිකාව රෝල් එක තමයි අපි කලින් සඳහන් කළා. ඒ තමයි මේ the main rule of evil and of කන්ටිනුවල් ප්‍රීබර්ත්. ඉහළ මට්ටමින් ගත්තාම ඒක තමයි අපි නරක නරක දේවල් වලට පෙළඹීමේ පෙළඹෙන පෙළඹිය පෙළඹීමේදී ප්‍රධාන හේතුකාරකය ප්‍රධාන මූල හේතුව වන්නේ මේ අවිද්‍යාව. ඒ වගේම තමයි ඒ නිසායෙන් අපි විගතම සංසාරේ ගමන් කරනවා. නැවතරවට එන්න සිද්ධ වෙනවා. ඒ එන්න සිද්ධ වෙන්නේ ලබු ජීවිතය ගැන කම්ප්ලේන්ස්. මම කම්ප්ලේන්ස් තියෙනවා. මේ ජීවිතේ අනේ හරි නෑ. අනේ හතේ නෑ. දැන් පෙර භවයේ ගැන බුදුහාමුදුරු දේශනා කළ ඊළඟ භවයේ ගැන දේශනා නොකරන මිනිස්සයා හරි. නොකරන කෙනා හරි මේ ජීවිතේ කම්ප්ලේන්ස් කරන හනේ මේ ජීවිතේ පරිස්සමන කියලා කිව්වොත් අපි ඒකම අපි දැන හෝ නොදැන හරි අපි ඊළඟ භවයේ සකස් වෙනවා. ඒ කියන්නේ ඊළඟ භවයේ ස්ථාන නොකරන එකට ඒක වෙන්නේ. ඒක හේතුව තමයි අර මූල හේතුව අවිද්‍යාව. භූමිකාවට අර රෝල් එක තමයි අයියල ආධ්‍යාත්මික මට්ටමකදී බලුවාම මේ අපේ නරක දේවල් වලට අපි පෙළඹෙන්නේ ඒ වගේම ඒ අපේ සංස්කාර නැවත නැවතත් ගමන් කරන්නේ කියලා වටක් නැතුව ඒ හේතුව තමයි ඒ තමයි මේ අවිද්‍යා අනුසය කියන රෝල් එක දුක්ඛතාව. ඒක සාමාන්‍ය මට්ටමේදී ගත්තාම ඒ ආධ්‍යාත්මික ලෞකික තත්ත්වයේ සාමාන්‍ය දිනදා ජීවිතේ ඒ ලයිකට අනුව බැලුවාම භූමිකා වෛද්‍යයෙන් ලක්ෂණය තමයි අපි decision making වලදී ඒ කියන්නේ තීරණ ගැනීමේදී ඒ වගේම observations වල යමකට බැලීමේ විශේෂ එක වශයෙන් කරන perception වලදී සංඥාවේදී අපි කියනවානේ ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ. ඔය දේවල් ලබනකොට අපි ඒ පිළිබඳ ක්ෂණික ආශාවක් හෝ ක්ෂණික පළකිරීමක් වෙනවනේ. හැබැයි ආශාවේ සහ කලකිරීමේ දෙකේදීම එක් නැලීමේ සහ ගැලීමේ නම් මුලින්ම කරන්නේ අල්ලගන්න. ඒ දෙකේ ක්ෂණික වාක්‍ය තීරණය ගන්නවනේ. ආ මේක නම් හොඳයි. එක දවසක් කියලා තමයි මේ කාලේ මේකයි හොඳයි. එතකොට ඒ දෙේ කරන්නේ ඒ දෙයට අපව පොළඹවන්නේ යටින් ඉඳලා ඔන්නේ අවිචා අංශය. ඒ කියන්නේ අපි තීරණය ගන්න මොහොතදී හිතනවා අපර තියෙන විද්‍යාවක් නැත්නම් දැනීමක් තියෙන්න කියලා. අපි අපි දැනගන්න විදිය හරි කියලා හිතනවා. අපි හොයාගන්න විදිය හරි කියලා. අපි නිර්ණය නිර්ණය කරන දේ ඇත්තටම කරන විදිය හරි කියලා හිතනවා. හැබැයි ටික දවසක් ගියාම ඒක ආපහු වෙනස් වෙනවා. ඉතින් ඒක කලකිරීමක් නේ ඒක තමයි අපි මනසකම අපේ. ඒ මොකද අපි මොනවා කියවන්නේ? අපි රිලිටේෂන් වලින් නෙමෙයි යන්නේ අපි ඉන්ෆරන්ස් වලින්. අපලෞකික මාර්ගයේ අපේ රියලයිසේෂන් වෙන්නේ ඉන්ෆරන්ස්. අපි ප්‍රත්‍යක්ෂ විදිහට දකින්නේ මේ මොනවද මේ අනුමානයි. ඒ නිසානේ ඔය අපි අපිට තියෙන sensory perception එක. ඉන්ද්‍රිය වලට ගෝචර වෙන විදිහට අපි බලන්නේ. ඉතින් ඒ බලන එක පින්වත් නේ. අපේ එක පැත්තකින් අනුවනේ මේ මානසික මට්ටමකට මේ බලන්නේ. ඉතින් බුදුහාමුදුරුවන්ට කෙලස් නැති කරුතුමන්ට ලෝකය තමන් සහ ලෝකේ වෙන විදිහකට පේයි. අපට ඒ විදිහ නොපෙනෙන්න මූල හේතුව වන්නේ අපි. ධර්මදේශනාව අවසන්යි. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරං සාදු සාදු සාදු ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍යපාද දීගණුපිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු Thank you.